Thank you.

සම්මාසං සම්බුද්ධ සම්මාසං සමග සම්බන්ධය කියන එක බුදුරජාණන් වහන්සේ විස්තර කළේ සම්බන්ධය තමයි කියලා විස්තර කළේ ආකාරය. මොකද අර අපේනාතුන් සම්බන්ධය කියන කතාව කරලා මම අමතක කරන්නේ. මම තායම් පටන් ගන්න බුදුරජාණන් වහන්සේ කියනවා අපෙන් සම්බන්ධය කළේ කියන්නේ සම්බන්ධය කරන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ කියපු සංස්කෘත සංස්කාර දෙකක් තියෙනවා අර විනෝදායෝදනා සම්බන්ධ වේදනා ප්‍රතිමත කමිටුවා දක්වන වේදනා සාසනකට පාසනවා දක්වන වේදනා මුතුන් දෙකම කියන ආකාරය දක්වන මේකට සෙන්දතහලවන්නේ සංයෝජන නිද සුදුන බහින ඒකත්තර දෙන්නේ තමයි මේකට ප්‍රකාශන කරන මේ අතුරුම පවතින නැති මොහොතේ සම්බන්ධව සම්බන්ධව දක්වන ඒකට ඒ කියන්නේ සම්බන්ධව පිළිබඳව සාරාංශයක් කරනවා දුක් බහලා තියෙන දෙයක් තමයි. ඒක තමයි ප්‍රශ්න මොකද කියලා තමයි දැක්කේ. දැක්කම තේරෙනවා මේ සම්බන්ධයෙන් තියෙනවා සිතන සාධාරණ. මේකේ මුලින්ම හිතනවා සමහරවල් කාමයේ දුක සමානයි. සත්‍යය කියලා කාර්යය සාර්ථකව ලක්ෂණ කියලා කාර්යය තමයි සම්පූර්ණ වෙන්නේ. සත්‍යය සත්‍යයෙන් තමයි. ඒක සම්මලයන් මොනවාද කියන්නේ? අපි අනුගමනය කරන යන්නේ කියන බතුනේ දන්වන්නේ. වස්තන් දේවා වස්තන් දෙකමයි. ඒකේ පුතගමනේ පුතගමනේ කියන බතුනේ දන්වන්නේ. අසුනේ ඒ පුතගමනේ දන්වන්නේ පුතගමනේ කියන බතුනේ දන්වන්නේ. නිදාගන්න පුතේ නිදාගන්න පුතේ කියන බතුනේ කියන්නේ ප්‍රතිපල ආරම්භක කරන්නේ හරිනේ කරන්නේ කරලා වෙනසක් යන්නේ නැත්නම් යන්නේ නැත්නම් කියන්නේ අතන කරන්නේ සමහරවිට කියන්නේ බලන්න කියන්නේ නැත්නම් නැත්නම් කියන්නේ සම්මත කරන නැත්නම් කියන්නේ මේක මේ කියනකට කියන සම්පූර්ණයට ආදීන කරපිට කරන කරනකොට සතරන් සම්පූර්ණයක් නෙවෙයි මොකද හුස්ම දෙකම නිදා අපිට තමයි දෙන්නේ hablando. සම්බන්ධව සම්බන්ධව සම්පූර්ණ ප්‍රතිමකට තෝරන්නේ සම්බන්ධව සම්බන්ධව ඒ කියන්නේ මනසෙන් කියන දේ කරන කරන්නේ සම්බන්ධව සම්බන්ධව සම්බන්ධව කියන්නේ ඒ පස්තරන්නේ මේකත් ඒ විදිහට සම්බන්ධව සම්බන්ධව සම්බන්ධව අපේ සත්‍ය ලැබෙන සත්‍ය කොහොමද? සම්මෝහය සම්මෝහය කියන සම්මෝහය සම්මෝහය කියන සම්මෝහය කියන ඒ කියන කොටසාරණය ගන්නවා තමයි සම්මෝහය කියලා කරන්නේ ඒක තමයි ඒක අර ඒක තමයි අපිට කරලා තියෙන්නේ පුතුණු වාස්තුවක්. ඒක තමයි මම කියන්නේ වාස්තුවක්. මේ විදිහට මේක ප්‍රබල කරනවා. ඒකට තමයි තේරුම් ලැබෙන්නේ. මේ පුතේ සම්බන්ධතාවය පුතේ කියන්නේ අපි මොකද දෙයක් බඳුන කරගන්න ඕනේ. මේක කරගන්නකොට. ඒකට මේ මේ මේ මේ මේ ඒක සුපතාලක සාකච්ඡා දෙන්නේ දෙන්නේ පුතේ දෙන්නේ දෙන්නේ දෙන්නේ සම්බන්ධ පුතේ සම්බන්ධ සම්බන්ධ සම්බන්ධ මේ දෙක සම්බන්ධ කරන්නේ ඒ ආකාරයෙන්. එන්න මේ ලක්ෂණ ස්වභාවයෙන් සම්පූර්ණ සතුරු සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියාත්මක සංඥා පිළිගන්නවා. ඒක දැන් මෙතන සත්‍ය සතුන් එක සම්පූර්ණ කරන තමයි කියන්නේ. ඒකෙන් මම ලබන්නට බෑ. මොනතරම් නියමයි සමාධිය සමයෙන් දෙකමකට මේ ආවෝද තමයි කියන්නේ. සම්මත සිදුවන්නේ නැහැ. ඒ සඳහා මම කොටකට කතා කරනවා. දැන් මේ වෙලාවේ මේ මොනවා කරනවා කියලා හිතනවා. ඒ මොනවද මොනවද කියලා හිතන්නේ ඒ තේරුම් ගන්න පුළුවන් දෙකේ ගුණයේ මොනවද මොනවද කියලා දෙයක් අපිට ගන්න. ඒ කියන්නේ අර උත්තරමය කියලා ඒකම පාන කොටසින් නිරුද්ධ වෙනතාව දකින්න පුළුවන් වෙනවා. සම්පූර්ණයෙන්ම සිතිවිලිවල ඊළඟට සම්මිත සිතිවිලිවල ඊළඟට සම්මිත සිතිවිලිවල සම්පූර්ණයෙන්ම සම්මිත සිතිවිලිවල ඒ සිතිවිලි පරිණ කරාගෙන ඉවර වෙන තමයි ඉස්සල්ලාට. ඔතන ඉස්සෙල්ලාට තියෙනවා. මේ මේ මේ මේ සිතිවිලි පරිණ කරලා සිතිවිලි පරිණ කරලා සම්පූර්ණයෙන්ම ඉස්සල්ලාට. දැන් මම මෙතන ගතන කෙනෙක් ඒකේ තියෙන කලින් සිද්ධ වෙන දුන්නේ තමයි දෙවෙනි සිද්ධ වෙනවා තුන්වෙනි දේ තමයි දෙක තුන්වෙනි කොටස් වල මේ විදිහට අක්ෂරම වැටෙන සිතුවිලි ධර්මයේ එතනම එතනම නැති ඒකේ වෙන ආකාරය දැකීම කරන්නේ එතනම එතනම යන සම්පූර්ණ විද්‍යාවකට කරන්නේ සම්පූර්ණ කරනවා කියලා නේද අතන කියන්නේ ඔතන කියන මොනතර ඔතන කියනකට සම්බන්ධ උත්තරම තේරෙන්න ඕනේ අර සම්පූර්ණ ප්‍රතික්‍රියාව සූත්‍රයක නැති වෙනවා. දෙවන සූත්‍රයේ සූත්‍රයක නැති වෙනවා. දෙවන සූත්‍රයේ සූත්‍රයක නැති වෙනවා. මේ මුතුන්ගේ දක්ෂම තමයි කොලේ කරන්නේ. අපි මේ සූත්‍රයේ මේ කොලේ කියන්නේ මේ කියන්නේ දෙකම මේ සූත්‍රයක කියන්නේ මේ සූත්‍රයක පිටුනේ. නමුත් මේ කාර්ය සමබෝධයෙන් මේ සම්බන්ධ කරගෙන කරන්නේ. මේ සත්‍ය හරියට පරිණත කරනවා. බක්මන් දන්නේ තවත් අදෝරක් සිදුවට පත්කරන්නේ කියලා. මම මෙතනට අපිට මොනවද මොනවද නිශ්චිතතාවය දක්වන්නේ මොනවද කියන්නේ මේ ප්‍රශ්න ප්‍රතිපදම නිරූපණය කරගන්නවා. ඒ තමයි දෙවන්නේ අතිවිශිෂ්ට මොනවද කියනවා නම් සම්පූර්ණ වෙනවා. සම්පූර්ණ වෙනවා. මේ කියලාගන්න ප්‍රශ්න මොකද සංකීර්ණ දෙයක් කියනකොට ඒක මොනවා ඒක මොනවා ඒ මොනවා ආත්මය කියලා අපිට ගන්න පුළුවන් තමයි කියනවා. ඒක නෙමෙයි. කරන පස්සේ මේක මොනවද මොනවද කියලා ගන්න එකක් කරන්නේ. ඒක තමයි තමයි තමයි මේක දෙකේ තමයි මේක මොනවද ආන්නේ නෝ. මේ තමයි මේක දෙකේ තමයි මොනවද තමයි අර මොනවද මොනවද මොනවද ආන්නේ ඒක කියන කතාව කියනවා. ඒක තමයි දෙන්නේ. මේ මොකද එනවා කියන්නේ මොකද කියන කතාවක් දෙකම ආවම මොනවද කියන්නත් තමයි ඔය පැත්තේ දෙන්නේ. ඒක තමයි මොනවද කියන්නේ එතකොට මෙන්න නිවේශනාලින් අදට කියන්නේ සමන්ත සමාධියේ තේරෙන්නට තේරෙන සමාධිය උපරිමකට සමාධියට තියෙන දරබතිය ඒක කරකටගෙන තියෙන ප්‍රයත්නයකට ගමන දෙවිසු නෙවෙයි විදිහට සමාධිය දෙන්නට පුළුවන් ඒ උපදිනට කියන සමාධිය දෙවිසු නෙවෙයි සසලකට සසලකට ගමනකට තියෙන ඔබ සාදේ උපදිනට දෙන්නේ සම්බන්ධව පාදේ තමයි දරන්නේ සෝතේ වහය මහත්කම සම්මියන සුතම සිදුවන. ඒක සමහරට සම්මත කියනකට දේශනාපත්තිය කියනවා දෙනවා. ඒ කියන පසුවියන් දාපතියන්ගේ ස්වාමීන් වහන්සේ සමහරකට දරන්තාවක් කියන්නේ අර ගුණයේ කියන කියන සෞඛ්‍යන සම්බන්ධය සැබෑ කියනකටම නෙවෙයි. මොන මේක දැක්කම තමයි කියන්නේ. අනිත්‍ය ප්‍රමෝහකාරය ධම්මවන්ත දකින්නට වූ රූපබන්ධනයේ අනිත්‍ය ප්‍රමෝහකාරය. ඒක රූපබන්ධනයේ අනිත්‍ය ප්‍රමෝහක දකින්න පස්සමතේ නාම බලන දකින්නට උපාසමතු. ඒකයි අපේ සම්පූර්ණකම. ඒක තමයි මම කරන සාදේශයේ තියෙන ප්‍රමෝහකය. සත්‍ය රූපබන්ධනයේ නැත්කමනේ ඒ දෙකම පිටින් බලන කලක් තිබුණේ. ඒකේ පාළුවේ ප්‍රමෝහය. ඒකේ පාළුවේ තියෙන අයබහම තමයි මම කියන්නේ. ඒකේ ප්‍රමෝහය තමයි ආදී දැන් සමාධියට වෙන තමයි සිතට දැනෙන ස්වභාවය. සත්‍යං ආදී කියන සත්‍යය මේ දිනුවකට තියෙන සත්‍යය වශයෙන්ම සම්මයේ කියනක තමයි නෙමෙයි. එන්නේ මේ සත්‍යය නවෝක තේරෙන්නේ සමෙන් දැනෙන සුපිට මේක විභාකාරම ස්වයංස්ථාන තුළ විකටම උත්තරන්නේ. දැන් ආදී දිනුවේ මේ තේරෙන කොටසක් නෙවෙයි සම්බන්ධව. ඒකම ප්‍රේමක ප්‍රේමයේ තියෙන කොටසක් නෙවෙයි. මේ හතරේ තියෙන වෙනස් වෙනස් ලක්ෂණ දෙකක් තියෙනවා. මේක දෙකම සම්බන්ධ කරන තමයි විද්‍යාත්මකව මේ වස්තාව කරනකොට සම්හාරෙන්ට පාවිය බලන ඊළඟට සැබෑ මේ සැබෑ සාධන උත්තම සත්‍යය පාන සහන කරන සම්බන්ධ සිත සම්බල මාතර කරගන්න. සාධක සම්බල මාතර කරගන්න. සාධක සම්බල මාතර කරගන්න. මේ නියුද්ධක කාර්ය දෙකම සම්බන්ධයි. මනෝසාර කලින් දවන ආයතනයක් ලැබුණේ ඒකත් සම්බන්ධ නියුද්ධක කාර්ය නමස්කාරය. දැන් නියුද්ධක කාර්යයට පිළිවෙන්නේ මේ සම්බන්ධයෙන් බහිනේ පොදු කුමිනේ අරබහේ වෙනකම සම්බන්ධයෙන් මේ සුදුසු කලෝ. මේ මොන පාඩුවකද? මේ මොන පාඩුවකද? කලේ තියෙන කාලයකදී අවදානම් යොමු කළේ නෑ. දැන් නිර්මල ආධිරෝධී බහනාරෝධී නලන්නේ යන සාධු කරේ නෙවෙයි අවදානම් යොමු කරන නිස්සලව පිළිම සාධු කරේ. දැන් අපිට වෙන කපුල තේරෙන්නේ අපේ අවදානම් දකුණු කපුල. දකුණු කපුල තේරෙන්නේ අවදානම් යම් කපුල. ඒක තමයි මේක දෙනාටම තේරුම් නැති නිසා මම පළවෙනිමට අප පියාගෙන බුදුදහම සාදේ කරනවා දිනස් සම්මාසි අතරන් නැතුව සදාගෙන සාදේ සලමකට අප පියාගෙන ඒකට අවබෝධයෙන් යොමු කරන සාදේ කරන අනුසාදේ කරන ඒකෙන් තමයි තේරෙන්නේ මේ බුදුදහම අතර කරගෙන ඉන්න සාදේ රූපකට අපේනකට උපතේ උපතේ මේ කියන දමන කියන පොදුම දෙවියන් පොදුම ඒකම දැන් සතුට වහන්සේ හදන්නේ. වහන්සේට මොනවාට සම්බන්ධ ප්‍රේරණ අර මුලින්ම තියෙන සාදේ රූපලකට ඉස්සරහ බොහෝ කරන දේවල් කරනවා නැත්නම් කෙනෙකුට කියන්නේ සමහරවිට තමයි සාධනකට මුලින්ම තියෙන සතුට දේශකකත් සමහරවිට සංයෝගයෙන් දෙන්නවා කාටද. ඒක බලන්නට මුලින්ම සතුට මුලින්ම සතුට දෙන්නේ වර්ධන වෙන සංයෝගයෙන් සිටින් දැනෙන මන්ත්‍රයක් කරනවා කියන්නේ. ඒ තමයි සාධක සඳහන් මන්ත්‍රය කරනවා. ඒක මේක ප්‍රතිකාර කරන පුළුවන් ළමයි කියලා මම හිතන්නේ තියෙනවා. ඒකත් මේක හොඳට සාදේ අවබෝධය සාදේ කරන අවබෝධය තියෙන ප්‍රශ්නේ. ඒ වෙනකොට තමයි දෙක ප්‍රතිපදයක ප්‍රතිකාර කරපුවාම ඒ උත්සාහ මේක කරනවා දිනනවා තමයි කියලා කියනවා. මම සාදේ තමයි ලබන මේ මේක සාදේ කරා. පළමුවම සාදේ කරා කියන දෙක ප්‍රතිපද. මෙන්න මොහොතේ තමයි මෙතනකට සාදේ. ඒක හරියට මේ මෙතනකට ප්‍රතිපදයකට කියලා කියනවා. මුලින්ම කතා කරලා බලන්න මේ දෙකකට තියෙන කරකැ සිද්ධ වෙන ප්‍රෝග්‍රෑම් එක මොකද කියන්නේ බලන්න පුළුවන්. සහලක කටයුතු කරනකොට උදව්වට ප්‍රයෝජනකට ගොඩ මේ කාලෙන් සහලක ගමන කරන සුබෝදේ මේ පොදුබුදුවල සුබෝදේ ආරම්භ වෙනවා බැටරියේ මේ අපි එකම කියාව කියන විතර මේ ශරීරයේම රෝගකට සැදි සැදි බුදු බුදු ඒ සැලමලට සැලමලන සංස්කාරයට වෙනස් වෙනවා ඒක දැක්වෙනවා ඒක පස්සේ පස්සේ දෙස්කාර බහන වීම කරන්න පුළුවන් අපේ මෙතියක් තමයි නේද ඒක පස්සේ දෙස්කාර බහන වීම කරන්න පුළුවන් දෙන්න දෙස්කාර බහන වීම කරන්න පුළුවන් සහ දේශපාලන ගමනෙන් කරන්නේ. මේ වැඩම යෙදෙන ඉන්දස්ම සමයේ තේරෙන්නේ සම්මිය රෝපකතාවකින් සංකල්පය බලන්නේ තමයි වෙනස්කම කියලා. ඒක මනස් වල සමයේ ප්‍රශ්න සමයේ ප්‍රශ්න එකනම් දෙන්නේ කියනවා. ඒකත් ඒක තේරෙන්නේ නැහැ අපිට ඒක හරි බලන්න ඕනේ. අපිට ඒක තමයි තේරෙන්නේ. එන්න මේකෙන් කරකලා දකින්න කරන විදිහ මේක මේකට අධික දශක සමයේ සතු ප්‍රදානයක් කරනවා. කියන්නේ මේක අධ්‍යයනයක් මොකද කරන්නේ වේලා සමන් මේක කියන්නේ තමයි කරන්නේ කරන්නේ මොකද නිරදි වස්තුවෙන් මේක දන්නේ මොකක්දෝ දකින්නේ මොන දේ මොන දන්නේ හිතපාර දකින්නට සදාස් කරන්නේ මෙන්න මේක කරනකොට දකින්නට පුළුවන් සම්මත ප්‍රනාගරයන් තුනේ පාඩු ඒකම කියන සංවේදී දෙන්නේ ඒකකට දකින්න පුළුවන් දෙයක් ඒක දුරාවක් තියෙනවා ඒක සම්පූර්ණ විදියට දෙන්නේ මොකද අන්න මුළු ශරීරයම ඒක තමයි සිදුවෙන්නේ ඒක සම්පූර්ණ විදියට සාදේශනා සමානව තමයි මොකක්ද මේ කොටස් සිහියට බඳින්න යන සම්පූර්ණ යන සම්පූර්ණ මොනදේ සමහර ප්‍රේමයන් තමයි කියන්නේ මේ සමේ දමන ගතිය තමයි වෙනස් වෙනවා. ඒ කියන්නේ අර මානසික සතුටේ ප්‍රේමකට තියෙන සේවයෙන් ගමන් දක්වන්නේ සාදේ දිනීමක ලෝකපතක් සම්බන්ධව කොටක් දරාගෙන සංස්කෘතිය සිංගප්පූරුවට යන කියන සංස්කෘතිය මාතෘකාව මොනම සේවයකින්ම අතුරුම දෙන්න පුළුවන්. අපේ මොනවාද? සාදේ පාස් සාද සංස්කෘත සාධනකතම ඒවා ඊළඟට තමයි පස්සේ සම්පූර්ණ කරන්නේ කියන්නේ. මෙන්න මේක මම ශරීරයේ තියෙන බලපෑම දන්නේ. ඒතරද මේ සක්මනේ මේ විදිහට කටයුතු කරන කරන කරන කරන මේක නම් මම තේරුම් ගන්න ඕනේ. දමස් වූ වෙනස් වූ වෙනස් වූ වෙනස් වූ වෙනස් වූ වෙනස් වූ එතකොට ධම්ම කරකවන වශයෙන් මොනකට සත්‍ය මුත්‍යතාවය දැක්කා. ධම්ම රූපකතර මුත්‍යතාවය දැකමු සතුනේ තමයි. ධම්ම දෙකම ඔස්සවර දකින්න තමයි. ධම්ම දකින්නට අගස් කරන්නේ. හතර ඒකේ මේ තෝමෝ තෝමෝ කියන මේ දී සම්බන්ධ සම්බන්ධ නිලස්කාරී සම්බන්ධ තෝරගන්න තියෙනවා. එතකොට ඒ උපේන උපේන කියන දේකටත් දකින්න සත්‍යකතු ඒ දකින්න දකින්න තෝරන්නේ නැති වෙනවා. ඒකේ එල්ලි එල්ලි පවතින දේශයේ සිටින ධර්මයේ ඒක එතනම එතනම මේක එල්ලි එල්ලි පවතින ධර්මයේ එතනම එතනම පවතිනවා. මේක තමයි සත්‍ය ලක්ෂණ සිදුවන ප්‍රහාරය. ඒක මොනවා කළත් සිදුවන්නේ කතාවකදී ඉරණ කරන්නේ නැහැ. මේ විශ්වාසයේ කිසිවක් අපේ කාමල අත්දැකීම් තුළින් දේවල් ඒ කිසිවකින් සමෝම අත්දකල ඒ අත්දැකීම තුළින් මේ සිදුවන ක්‍රියාවලිය අත්‍යවශ්‍යම මිනිස්සු ගණනය කළ සත්‍යස්ත කරගැනීමක් නෙමෙයි කියන්නේ. සත්‍යකත සංඥාවේ සාබෝධිය දෙන්නේ දේපදනාව දෙන්නේ දෙන්නේ තමයි අපිට සිතුවිලි ප්‍රශ්න නිත්‍ය තමයි ඒ හේතුකද සිතන කුතුහලයෙන් මම බලන සාරය තමයි දෙකක් අනිත් ස්වභාවය තමයි සමාජයට දුර ප්‍රමුඛ දෙයක් ලැබලා තියෙනවා. සමාජයේ ප්‍රශ්නාව මතම තමයි ආයතනවල උපතතර දැනුමක තේරෙන මේ සංකාර වස්තුවකට පිටු රූපකතාවක් නිරන්තරයෙන් දෙකනේ අතකොට ඒ වෙලාවට පුදුර බන්නන්නේ කාරණා නැතිවෙනවා. ඒකට තමයි ජීවිතයට ප්‍රයෝජන දෙන්න ප්‍රකට මේ කාරණා නිරන්තරයෙන් දෙකම යන්නේ. ඒක තමයි. ඒකට දක්වපු දෙයක් නෙවෙයි දැන් සත්‍යක ප්‍රගතියෙන් දකින්නට තියෙන සත්‍යයට දෙන්න තියෙනවා ඒකේ මේකේ මේකේ කියනවා ඒක කිසිමකට දෙන්න ඔක්කොම නිවිලගුහි නිවිලන්නේ මේක අනිත්‍ය ප්‍රහමණය මෙතන දකින්නේ මොදේ දෝපයන්නේ මම කලින් කියනවා මේක පිටපත් කරන ස්ථානවල දැක්වෙන සඳහා ඒක තමයි ජනකමතුලේ වෙනස් කරන්නේ දැන් නිරන්තරයෙන් මුලින්ම බලයෙන් බලන්නේ ඒක තමයි මුලින්ම කියන්නේ. ඒක තමයි කියන්නේ මුලින්ම කියන්නේ කියන්නේ පුළුවන්. ඒකට මේ මුලින්ම දැක්වෙන බයිසික කොටාට සම්පූර්ණ නිම මොකද කල්ලේ එළියට. ටිකක් වෙලා පැත්තෙන් මතුවෙනවා. ඒක නිරුද්ධ වෙනවා. මේකම විශේෂයෙන්ම දෙදෙනෙක් කියන්නේ ලකුණු දෙකක් සම්බන්ධ කරනවා කියන්නේ. දෙදෙනෙක් දැන් අපි විශේෂ කමියට ප්‍රයත්නස්ස. දැන් ලකුණු කියන්නේ මොකක්ද කියන්නේ. සාකච්ඡාවේ මේ ප්‍රශ්නේ ප්‍රශ්නේ දෙකක් දේශුවා මොන්නේ මොන්නේ කියනකොට අර ඔතනේ කියපු කුතුහලකට තහවුරු කිරීමේ කලියරක් ගන්න මොකක්වත් නැතුව නිදුද්දී ගියා. අර දකින්නට පුළුවන්. මොන්නේ මොන්නේ මොන්නේ කියපු කුතුහලකට සාධනීය පදනය කියන බඳුන් දෙවියන් ආශාව දක්වන්නට වෙනවා. මේ නිදි සම්මත මේ නිරුද්ධියම දසලසා දහනය කියන්නේ සත්‍ය තමන්ද ඇතිවලා තිබෙනවා. මේ නිරුද්ධියම මනෝහරී නිරුද්ධියම සහ වේතනා නිරුද්ධියම දසලසා යම් කොටසකට බලනවා කියන එක තමයි සත්‍ය කියන්නේ. මේකේ ආධාරය වෙන්න පරිගන්නේ. එක්ක සමහරවිට ඔබට මේ යන පාඩිය කියන්නේ පදනම තමයි නැත්නම් දෙන්නේ පදනමකට සම්බන්ධ වෙන පදනමකට පදනමක් ඒක තමයි කරන්නේ. මේ කරනකොට මේක බඳින්නේ කාරණා වලින් දෙන්නේ කාරණා වලින් දෙන්නේ මේ මුදුද්දේ නෝමලක ධර්මයට මොකද මොනවා කියලා ගන්නකොට මේ ආදී කියලා ගන්නකොට සත්‍යයක් කියලා ගන්නවා කියනකොට කිසිවක් නෑ මේ මේ මුදුද්දේ නෝමලක ධර්මයට මොකද මොනවා කියලා ගන්නකොට මේ පිටකෙන් පහළ වෙන මේ මුල රෝපණය මුලකනවා. මේ පිටක සම්පූර්ණ දසකෙනකට සමානකමකට නියමන මේක කටුගෙන රෝපණය වේදනා සෝලාස්තරයෙන් සාපේ රෝපණය මේ වෙනාර තුනකින් පාඩම රෝපණය වේදනා සමකට සමන්ගේ පිටකම කියන සූත්‍රය. මේක තමයි දැන් ආත්ම වශයෙන් ගන්නට තියෙන මම මේ මම කියන දන්න තමයි ඉතින් ඒක දන්නේ. මේ ධර්මයේ යන්නේ කොහොමද කියලා කස්තමෙන් නේද ආත්මයේ මොනම දක්ෂණය මේක ඉරමුද කරන ධර්ම කතාවේ මේක නැතිව මම කියන මොලේ කියලා ගන්න මොනවද ප්‍රේම කියලා බලන්නේ හරි දෙන්නේ මේක අනිත්‍ය කියන අනිත්‍ය බවට මොකදන්නේ මේක ප්‍රේමකට මොනවද මොලේ ආත්මයේ දක්ෂණය අන්තිම ප්‍රතිපදිය දැනෙන්නේ මේක නැතිව මම කස්තමෙන් නේද කියලා ගන්න ප්‍රතිවාදනය වේද ඒක මොනවද කියන්නේ මේ පස්සේ සබේත කෙලින්නේ සම්මන්දිරයක්. සබේත මේ උත්තරයක් දෙන මෙතන මේ සහගතම ඒ විදිහට මෙතන මෙලදී සත්‍යයක් කියන නිරෝධයක් මොකක්ද ලබන්නේ කියලා සාකච්ඡා කරනවා. මේක මොන හේතුවෙන්ද කියලා බලන්න ලබන්නට පුළුවන්. ඒ ස්ථානවත් තමයි පොදුසත් කියන්නේ මේක තමයි මේක අදටලා දුන්නත් කලනන්නේ කියලා. අපේ සත්‍ය දිනුවා කියන සම්බන්ධය දිනුවා කියන සත්‍ය දිනුවා කියන ඒ සත්‍ය කියන සත්‍ය දිනුවා කියන මාසික තමයි මේක කපිටල් විශ්ලේෂණය කරන්න පුළුවන්. ඒක තමයි තමයි ඒ නිසා ඒ දෙයක් සම්බන්ධයෙන් කරන්නේ ඉන්නකොට ඒක තියෙනවා. දැක්කම දැනගන්න ඕනේ සම්බන්ධයෙන් තියෙන කලකේ ඉදිරියට කරේ සැකේතුපතකට සම්බන්ධව දෙන්න සඳහා ඉන්නපත්. ඊළඟට තියෙන්නේ පිටේ අපි කියන්නේ තමයි උතුම්මනාගම කියන්නේ තමයි තියෙනවා. බලන්නේ තමයි සත්‍යමත් ප්‍රයත්නය තමයි තමයි ප්‍රොපර්ටි මතපන් ගන්නවා. ඒක කොටස් තමයි. මුලින්ම කොහොමද කියන්නේ? සුදුම මොකද කොහොමද කොහොමද කොහොමද කියන්නේ. තෝරගෙන ගාලම කොහොමද ගාලම කොහොමද ගාලම කොහොමද. අය වන්දෝතාවකින් තරස්සාගෙන යනවා. සබඳම සිටිනවා ඒ සංස්ථාන වෙනවා තමයි සබඳම සිටිනවා තමයි අපි දකින්න තියෙනවා ඒ සාධේ වෙනවා බහත ඒක බඳුරුම් වලට සාමාන්‍යයෙන් සක්මන් කරනවා කියන වැඩක් හොඳක් කරන්න ගන්නවා ඒ බඳුරුම් වලට සත්‍යක ප්‍රයෝග සම්බන්ධව මේ පරිවර්තන කරනවා ඒ ආකාරයෙන් බලනකොට මේ ආකාරයෙන් මේ පරිවර්තන කරනවා කියලා සිතන ලබන දැකලා ඒක බඳුරුම් වලට ජීවිතයේ සම්බන්ධව හඳුනනවා කියන එක තමයි ඒක හම්බ කරලා කාර්යයක්

කටමනා කියනවා. ඊළඟට අනිත් සිදුවන කොහොමද මේකත් ඇතුළේ වතුන් කියන කෙනෙක් කටමනා කියන කටමනාද. කටමනා කරනවා. ඊළඟට ඉන්දුනේ කියලා කියනවා අනිත් කටමනා කනවා කියලා සාර්ථක සම්බන්ධයි. අනිත් පැත්තට කියනවා ඉන්දුනේ කටමනා ඉන්දුනේ කටමනා ඉන්දුනේ කටමනා කියලා මේක ඒකම පිට පැත්තට යන්නේ කීකත් තමයි. ඉන්දුනේ කටමනා ඉන්දුනේ කටමනා ඉන්දුනේ කටමනා ඉන්දුනේ කටමනා කියන දක්වන කෙනෙක් කරන කෙනෙක් කරන දේ වගේ කෙනෙක් කරන දේ වගේ මොකදනේ බලන්න සම්පූර්ණ විශ්වාසයෙන් දෙන කාලයක තියෙනවා තමයි මේක කරන්නේ. ඒ කියන්නේ ඉන්දියාවේ මේ හතනේ තියෙන කතාවකට පිටක මොන තරම් නෑනේ. ඒක තමයි හරියට ඒක පැති දෙන්න තමයි කියන්නේ. ඒක පොතේ නේද? නැත්නම් විභාගාර පොතේ තියෙන තරකරණය ඒකාසයෙන් දෙන්නේ සම්පාදනය දෙන්න කරන්නේ. මේක තමයි ගන්න උදාහරණ විස්තරයකට දුක බලන්න. ඉන්දියාවේ මුදනේ මුදනේ කියලා පිටක් තමයි තරවල නිදන්නේ. ඒක දිනේ කොහොමද? ඒක අපලක වෙනකන් කියනවා තමයි මේ සතන නිදන සතන නිදන සතන නිදන සතන නිදන සතන කියන ඒකම සිතයි කරන්නේ. අපහාතාවයෙන් පස්සේ නිදන ප්‍රශ්න ඒ විදිහටම කියනවා. ඉඳගන්න පුළුවන් පස්සේ නිදන ප්‍රශ්න නිදන ප්‍රශ්න ඒ විදිහට කියනවා කරන්නේ. එතකොට නිදක් පාවි. මේ ඔතන කියන්නේ බහලවක පොරේ. එතකොට මොකද? සමහරවිට තමයි යනකොට දෙයකට පොරේ කියලා ඉන්නවා. ඒකට වෙනස් වෙනවා. ඒ විදිහට තමයි මේ පිටිනේ පිටිනේ පිටිනේ කරන්නේ. මතම කොටස් දෙක බලන්න යටිපතුල කඩිය කොහොමද හතම සතුනේ සතුනේ සතුනේ සතුනේ සතුනේ සතුනේ මොහොන් යන්නේ මොකද අපේ සත්‍ය දේවිතුන් සම්මා සත්‍යය සේවස්තෝ මොහොන් සාගත සංගමයේ බුදුබණ සත්‍යවස්තෝ ඒක තමයි සම්මා සත්‍යය සම්මා සත්‍යය තමයි මත සත්‍යක පිටස්මන තේසල පුරාණ ඉස්තර කරන්නේ අපේ ආධික සම්මා සත්‍ය මත මොහොන් සම්මා සත්‍යය තමයි ඒක දුසේ දුකේ කායයන් පස්සේ වරපියකනේ සේවන පස්සේ සම්පූර්ණ සංකල්පයේ බුදුබණ සම්මා සත්‍යය ආකාශ සම්බුදාම සත්‍යමය නරෝපා දුපාදෝම සංකේත තමයි සත්‍ය මේ විස්තර කරනකොට බොහෝ සංඝන බුදුහාමුදුරු ප්‍රකාශ කරනවා. දක්ෂින වේදනාන් පස්නේ පුතුන් පස්නේ ධම්මයන් පස්නේ යන්නේ. මේ සතර සතපස්නේ සූත්‍රයේ තියෙන සම්මාසතෝ කියවත් හරි. නිසා සම්මාසතේ දින කරන්න උත්සාහයන් ගොනුලා අපකප්පදයෙන් කතා කරපු ප්‍රමාණය අපි කියලා කියනවා. ඒනක සංසබ්බන්න සබ්බේ. මේ සංසබ්බන්න කියනක මේ දැන් මොනවද සංසබ්බන්න කියන්නේ? සිහිය නෙවෙයි, මෙතන ප්‍රශ්න සහ නියම දෙකම විස්තර කර සංසබ්බන්න කියන්නේ. සාමාන්‍ය කියන්නේ අබුත්සංගේ ප්‍රතිසංකේ සම්බදානකාරී හේතු ආලෝකිතෝ ලෝකේ සම්බදානකාරී හේතු සම්මිතෝ සකාසකෝ සම්බදානකාරී හේතු සංවාදකත් පුර ධර්ම සම්බදානකාරී හේතු අසකෝ සංකේතෝ සායතෝ සායතෝ සම්බදානකාරී හේතු එනක උත්සාහකත් සම්මිය සම්බදානකාරී හේතු දතෝ කුතෝ සත්‍යෝ දානං සම්භාකතෝ සම්මන් භාවෝ සම්බදානකාරී හේතු මේ දෙවියන්ගේ ප්‍රතිපත්තිය අදස්සන්තේ පසස්සන්තේ රහතන්කට මොනවාද ඉදිරියට පස්සදෙනකොට අර දස්සන්තේ ලක්ෂණ මාතෘකාවක් තමයි කියන්නේ සංකප්පයන්කාරී හේතු නියමයෙන් යුතුව කරනවා අර මම පස්සේ කියපටපත් කරනකොට මොනවා මුක්කේ යතුනේ මම දන්නවා නේද බාහිර කෙනෙකු මොනවද මම කියනවා මොනවද කියලා දස්සන් දස්සනකට සම්පදන්න තමයි දෙන්නේ එතකොට ඒක අපි දකිනවා දස්සන්තේ ලක්ෂණ අදස්සන්තේ පසස්සන්තේ සම්පදන්න සාධක උද්දේශනකට පස්සදෙනකොට මේ මොකද ඊළඟට ආලෝකිත උපදේශක සම්පදානකාරීව මම භාවනා කරනකොට අපේ විතරම පොයම් පොයම් විසමරලයන් තත්පරවල බලන්න තියෙන කොටස් මම පාස්කාරී පාස්කාරී ඒකත් අපි ඒ හරවල බලන යන සිංහලයෙන් හරවල බලනවා කියලා සූදානම් කරනවා තමයි මම කියන්නේ ඒකට සම්මානිත කතාවකදී සම්පදානකාරීව අපතරණ අධ්‍යාපනය මොකද බුදුහාරමකට අපි කියන්නේ මොකද මේ අපදාරන්නේ කියන්නේ බුදුහාරම වෙනකොට නිවනයේ විභාගයේ විසඳන්නේ කියලා කරන්නේ. ඒක අපේ දෙන්නාගේ හිරියක් ලැබුණා මාගේ රෝපණය විභාගයේ කියනවා ඒක පාඩම් විභාගයේ විභාගයේ විභාගයේ කියන ප්‍රශ්න විභාගයේ මේක සතිය පමණකින් සම්බන්ධය දෙන්නේ නැහැ මේ කාම කියලා මම සම්බන්ධය දෙන්නේ ඒක ආකාරව කොහොමද කියන කරුණ තේරුම් ගන්න එක්තරා කරන පුස්තකයක් තමයි. ඒකත් සෝමහත් කප්පේ බහින් සම්බන්ධ කාර්යයේ සම්බන්ධ කරන දේවල් පරිස්සම් ධාරණය කරනකොට දුක නැතිව නඳුන් මේක මොකක්ද මේක ආදී සංදයක් මොකක්ද නියමිත කරනවා. අපේ කීකේ සාකේ සාකේ සංස්කෘතික කාර්යයක සම්බන්ධ වශයෙන් නියමිත කටයුතු කරනවා. සතියේ නියමිත උත්සාහපත්තර සම්මාන ලක්ෂණ ප්‍රතිගමනවල මානසික පහසමකට සින්නට කටයුතු කරනවා ඒ ලබගෙන බටේ සිටේ මුතුන් නැසෙත් සින්නකට පන් ආරෝපියවට ගන්නකොට මේකේ සිටගෙනනකට බාරමන්නකට ආබුලමකට මේ අවස්ථාවෙම ලබේ සිටින සියයට දහගන්ට භාගිතු නින්ද නිදාගෙන ඉන්නකොට නිදාගෙන ඉන්නකොට දහසකට නිදාගෙන කතා කරනකොට කතා කරනකොට මේ දෙකෙන් දෙකක් නාවෙන්නේ ඒක සම්පූර්ණව කාර්යයක මොනිනක එතකොට මේ යන්න ප්‍රයාසයේදී සතිය දෙනවා විදිහට සිහින පදයක් නම් කරන්න පුළුවන් දෙයක්. මොනවද යන්න කරනකොට අද අපෙන් සාමාන්‍යයක් කාලේ වෙන් කරන්නේ. එතන ගන්න සිහින කරන්නට පුළුවන් කලින් පුළුවන් නේද? තමයි ප්‍රකාශ කරන්නේ සිහින කියනකොට වලක් බහවේ. ඒක තමයි තමයි. එතකොට අපිට මේ අපතේ ප්‍රශ්නයක් තියෙනවා. සම්බන්ධයෙන් කියන්නේ මොනවද කටයුතු කරනවා. කෙනෙකුට සම්බන්ධ වෙන කෙනෙකුට පස්සේ නම් බලන්න ඕනේ.

මේක සක්මන් කරන කියන්නේ සම්පූර්ණ නඩුවෙන්නේ රමතන් වගේ. අපේ කොමල් තමයි නේද නේද අපේ අපේ නේද උලකට ස්ථානවල නේද අපේ කොමල් තමයි නේද ඒ විදිහට කරන ක්‍රියාවකම තමයි කරන්නේ කරන්නේ. මේක සතුටු වෙනවා සම්පූර්ණ නඩුවෙන්නේ කියලා මේක තමයි සතුටු කරන්නේ කියලා. දැන් අපි බස්ස සාමාන්‍ය කෙනෙක් කරන සංවේ කියන්නේ මේ සංවේගක අපේ අත්දැකීම මොකක්ද කියන්නේ. කොහොමද දන්නේ සාමාන්‍ය කියලා. මේ දෙක දකින්න. මම මේ කතාවේ නම් බස්ස ගන්න මේ කොහොමද කියන්නේ. අපේ සංවේගය මොකක්ද කියන්නේ. මම අත්දැකීම කියන්නේ අපේ ග්‍රාමීය සංවේගක දන්නේ තමයි කියන්නේ. මොනකට කතා වෙනවා කතාන්නේ කියලා අරුණා කියන ඒ වගේම අප දන්නේ නැහැ කතාව කියන්නේ කියලා හේතුක දන්නේ නැහැ කතාව පිළිබඳව කියන්නේ කියලා. අනලක සබකව දාන මේ අක්කතන කිය බද්දන්නේ නැහැ දේවන්නේ නැහැ අත්දන්නේ නැහැ ඒ පල්ලවන්නේ නැහැ මොකක්වත් දන්නේ නැහැ මොකක්වත් සම්බන්ධ කිසිම කතාවක් දන්නේ මේ තමයි කතාව. එවැගේම ආහාර කොටස් ගන්න මේ තමයි දැක්කම මම කියන්නේ අර මේ පරිපූර්ණ හොඳ වෙනවා අපේ ආහාර ගන්නෙත් නෑ මම කියනවා ගොඩනැගිලි මේ බලන්නේ ඔබ කියන්නේ නේද බලන්නේ ඔබ කියන්නේ බක්කේ සාදු වමකට ඒක ගණනය ගන්නේ මේක බුදුරජාණන් කියලා සංසාර ධර්ම කියලා මම නෝනන්නේ ගණනය බුදුරජාණන් මේ සාමාසික. මේක ගන්න කියන්නේ තමයි මේක බක්කගෙන පාපකයන් මොකද කියන්නේ කියලා. ඒ කියන්නේ ඒ බක්බන් කියන තමයි තාක්ෂණය. මේකත් දෙන්නේ මේ ක්‍රියාවක් දෙනවා. ඒ ක්‍රියාව එකක් ගන්න ඒ ක්‍රියාවක් දෙනවා කියලා බඳවන්න ගමන් කරනවා. මේක ගන්න කියන්නේ ආහාර බඳවන්න ගමන් කරනවා නැත්නම් බඳවන්න ගමන් කරනවා තමයි ආහාර ගමන් කරනවා කියලා. ඒක මේ ධර්ම කවුද? මේ ධර්ම තමයි සුඛයි. ඒ සූත ධර්මයේ ඒවත් දැන් මේ දේශ ධර්මයට දැනගන්න පුළුවන්කමක් තියෙනවා. ඒක නිසා මම කියන නාම රූප දෙකක් සංයෝගයෙන් දැකීමක් නේද කරන්නේ. ඒක පිළිගන්නේ නේම පරිවර්තන පස්සේ ලෝකෙට ඊට ධර්මය ගන්න පුළුවන් බලන්න. අප ගන්නේ උපමාව කියලා සාමිත බලන්නේ අපනවා කියලා. අපනවා කියලා කඩන්නේ කොහොමද දන්නේ? ඒක ගන්න දෙනවා නම් තුන්වෙනි බාහිර බලන්නේ සම්මන්නේ සරුවේ කියන අන්තරාත්මක කරන දාකාදී මම මේ කියන්නේ ඉතින් මේක මේ මම මේ මේක තමයි බඳලා තියෙනවා මේවා මුචකන් බඳලා තියෙනවා මේවාත් නාම රූප වශයෙන් වෙනස්කම් දකින්න තියෙනවා සත්‍ය තුනෙන් තමයි තමයි සම්බන්ධ වෙන්නේ සංඥා තමයි මේ ආකාරයට මේ විදිහට දක්වන සත්‍ය දිනු කරලක් තමයි දැන් සම්පදන්නේ දිනු කරනවා සත්‍ය තමයි එහෙනම් සම්පදන්නේ දිනු කරනවා මේ පාඩේ මොකද කතාව නෙවෙයි මම මොනවද කියන්නේ මම කනටම ආකාරයට ගන්න කබ්බන් කරාහාර කියනවා. ආකාරවල හතරක් තියෙනවා. කබ්බන් කරාහාර මම සංකේතන වල දුන්නේ නැහැ. පස්සහන කියන්නේ ආකාරයේ දැක්කම කබ්බන් කරාහාර ආකාරයේ මුස්තෝ පරිණාමකෝත පරිණාමකෝත මේ කබ්බන් කරාහාර ආකාර හරියට දැක්කම සංසකාම සංසකාම දෙන කරාහාර පරිණාමකෝත සංසකාම දෙන කරාහාර දැක්කම සංකතහම මම කරාගේ පරිණාමයේ සමහරට දැක්කාට පස්සේ දැන් නැතිපත්ය නැතිපත්ය නම් නැතිපත් සංයෝජන නියම සංයෝජන සංයුක්ත අනුසාරකේ තුනමංග සංයෝගයක් තියෙනවා. ඒ කියන්නේ දැන් මනසට හරියට පිටුපිට වමගත්තාම සංකතහම ගමක රාගය හරියට පිටුපිට වමගත්තාම ඒක හරියට දැනගත්තාම නිහිරේ තියෙන නැවතුනේ တော်မြတ်ကြီးရမအနာဂါမနာတိပုဒ်ကြပါမေတ္တာလေးပြောတာဗုဒ္ဓဘာသာရဲ့သံဃာ့ဆန္ဒနဲ့မြတ်တာပုဒ်အာဟာရကုဒ္ဓမ္မဓမ္မမြေရောပုဒ်တာနဲ့ပုဒ်မန္တရနာကံဘာကိုလည်းပြန်ပြီးဘုံဘာသာဘာဘုံဘာသာကိုသိစားဒီဘုံဘုံမကမ္မတာကိုဘာကိုပတာကို අපිට කියන්න පුළුවන්. බක්කපොන් නම් බක්කපොන් නම් මුලිකලා සම්පූර්ණ සබකලාට එන්නේ. සබකලාට පස්සේ අර බක්කපොන් නැතිවෙනවා. ඒක තමයි අර පිටිකම ගාවුස්සේ. ඒක බෑවලා තියෙන පුදුම බක්කපොන් නේ නමුත් ඒක පිටිකම යම් කිසි සබයකට සටහනකට බුදුනකට මේක තමයි අපිට බක්කපොන්. ඒකම බුදුමලා කියන එකත් බුදුහාරියා මොකද කියලා සදකලා බලන්න. ඒකේ ගායනා කියන පස්සම දක්වා තියෙන වේදනාවන සුඛ වෙන දක්වා තියෙනවා. ඒක වචන දක්වා තියෙනවා. ඒක වස්තු දක්වා කියන මතක තේරුම් දක්වා කියන දක්වපු සම්මුලවල කියන වේදනා මතකමනේ ඒක දක්වපු මුතන් දක්වපු දක්වපු තේරුම් ගන්න තමයි ඒක සම්මුලන බලතේ සුණාවේ බහ. ඒක මේ බහ කියන තරක් තමයි මේ දක්වපු කියන්නේ. ඒත් ඒක කන්දම හැමදේම දක්වපු. ඒකෙන් මේ 14 තමයි මෙතන කියන්නේ කියලා ඉස්සල්ලාම දක්වනවා. අපි සම්බන්ධ වෙනවා. බාහකෝ හතරේ දැන් අපේ අපතව කාට මොනවද පරිදි ඔක්කොම හදන්න මම සම්බන්ධ වෙනවා නේද? බාහකට පොර බාහකෝ ගහන ගමන මම බහ ගන්නවා මම තමයි ප්‍රහරංශ හදනවා. ඒක මේ මේ සාවදන්නේ තමයි කනබම මේ පතරන් ගාතෝ තේජෝ ආයේ බාහකෝ හතරේ මම මෙහෙ මෙතන තේරෙන්නේ මම හදනවා මම ලැබුණා අද වශයෙන් මොනවද දන්නේ නැහැ. ඒක ඒක පරිවර්තන සාධනකයන් සුදුසු සාධය. එතන මේ මොන කර්ම මානව පදමාපේ සුදුවාවේ හා සම්බන්ධ මේ කර්ම සම්මේලන සභාවට කරනවා. ඒක නියම බහත් කරනවා මොන දෙයක්. ඒක කතාවකට දෙන්නේ. කතාවකට දෙන්නේ කතාවට නියම ඔක්කොම පදමාපේ සුදුවාවේ සම්මේලන බහට දක්වන දේශනාවක් සම්බන්ධවත් ඒවා මේ නියම බහත් හතරක්. මේ ආහාරත් නියම බහත් හතරක්. මේ නියම බහත් හතරක් නියම බහත් හතරක් තමයි කරකවන. හොඳයි. හතර. මේක ළඟම සුදුම ධර්ම ටිකක් ගන්න. මොකද මේක දෙන්නේ කියලා. මේක සුදුම ධර්ම අතරින් නෑ කියන්නේ. එතකොට මේ සමන්ව ප්‍රතිවිරුද්ධ නෝන ධාතු හතරක් තියෙනවා. මේ ධර්මවල ආකාරයක් මූල ධාතු හතරක් තියෙනවා කියන දකුණේ බලමු. දැන් මේ සමන්ව ආකාරයේ මූල ධාතු හතර සංයෝග ගියාට පස්සේ ඕනේ නේද තමයි පුළුවන් තවසක් තියෙනවා මේ තේරුම් පස්සමාකාරය. අපි කාම තමකට පුළුවන්ක තියෙනකොට ඕනම ඕන තවත් කෙනෙකුට ගන්න ගන්නත් පුළුවන්. නමුත් මේක සතුට කියලා හතලා හතලා දරගෙන ඒ හතලා කියන එකත් මේකට අපට අරන් ඔබේ සංගමකෙන් පස්සකම තියෙන්නේ ඒකට කියනනම් කවුරුත් කියන දේ තමයි. සම්මත කරස්තම සම්මත සම්මතත් ඒ සම්මතයම සම්මත කරනවා. ඒක පුරුතනක් පැත්තවා. ඒ කියන්නේ කුසලකෝ කොටසක් ගන්න තමයි අත්දැකීම. මේක බඩවැටකට දෙන ඒකත් ලබනවා මම මතකලා තියෙනවා සාමාන්‍ය මනස් කියන්නේ ලැබෙන ප්‍රතිපලයෙන් සංවාද කරන ඕගොල්ලෝ කරන්නේ මම දරාවක් ගන්නපත් ඒකට පස්සේ තවත් තවත් දෙයක් දෙන්න තව තවත් තව තවත් බලාපොරොත්තු මම පස්සේ තමයි සායුවෙන් සිදුවෙන්නේ මේකත් බඩේ මුදල් මේකත් සම්බන්ධව මුදල් ඒ නමුත් මේ ශරීරයේ දහතු කොටසක් තියෙනවා කටේවාදී පහතරක් මේ ශරීරයෙන් බතු සම්බන්ධ වර්තනය පහතරක් මේ දහතු සතරහාරය මෙතන පස්සේ සිග්නල් තුනකට කියලා බලන්න ඕනේ. ඒකට තමයි තේරෙන්නේ කොහොමද මේ මනස ශරීරයේ දහතු හතරක් මේ සමාන කරන බහතර සම්මුතිය තුලාස් නම දෙන්නක් නමස් නමස් නමස් ප්‍රශ්න භාෂාවට මේ බහදේක විභාකාරයෙන් දෙන්න බහතර කරා. ඒ මනියා පිළිබඳ අල්ලාගෙන සිතුවිලි පවත්වනවා. මේ සිතුවිලි වලින් තමයි අපි හැම එකම වෙනවා කරගන්න පුළුවන්. ඒ කියන්නේ සුඛී දෝමන අත්දැකීම් නිර්මාණය කරන දැකීම් නිර්මාණය කරන මොහොතේ නිර්මාණය කරන සම්මයම යනවල සාමාන්‍ය කියලා නිර්මාණය කරන මේක සුඛී කියන නිර්මාණය කරන සත්‍යකම ඒ සුඛී කියන සංඥාවලින් තමයි නැත්තම් මලයි අපතේ. අපේ මේ මලව අපිට දකින්නට පුළුවන් නම් සුඛකල කියන සම්බන්ධයක් කරන මොකද වෙන මොකක්ද සමානව උපකරණය සිතන වෙනස් කරලා තියෙන එකක් තමයි. ලස්සන ලස්සන ලස්සන කියන දෙකක් තමයි. නැත්නම් කතා කරනකොට කතා කතා කතා කියලා සතුටුමත් වෙනවා. තම වෙනදයක් නෑ සතුටුමත් වෙනවා නැත්නම් ඔය කියපු ලස්සනකට නෑ මේක පටකෙත් නෑ. ඒක තමයි සත්‍යය. එහෙමද? ඉතින් මේ කතා අපේ රටේ තියෙන මේ මේ මේ කියන කතියක් කරනවා. සාදව අසතුටුවේ මේ මේ මේ කොහොමද බඳවන්නේ? සුපතේ තවත් මේ මොනවාද ගන්න. එහෙනම් මේක සංකල්පයෙන් නෙමෙයි. මතක්ද මෙතන කියන්නේ. ඒකෙන් තමයි කියන්නේ මේ විදිහට බලවත් නැත්නම් ආදී මූලදාන පැත්තේ වගේ සාදු වේ පාදුනවා. ඉතින් මේ ලෝකපතන එන්නේ ඒකට බදම අරමුණේ තමයි කියලා සිතින් විතරක් ඒක කියනවා කියන්නේ. ඒක තමයි මම කියලා ගත්තේ තමයි මම කියලා ගත්තේ ඒක තමයි මම ආන්නේ කියලා ගත්තේ. ඒක තමයි තමයි මම ලොකට ආවදම් බලන් ලොක්කත් කියලා මම කඩේ තිබුණා. මලව නඩන ප්‍රේමවල සම්මේ මොහොනේ දෙකම සෞදෝදේ තමයි කියන්නේ. ඒක තමයි කියන්නේ තමයි මම තමයි වෙන දෙයක් නෙවෙයි. මේක ගත්තම හරියට තේරෙනවා නම් සමහරට තේරෙනවා දැන් සතම දක්ෂතමකට මේ තියෙන තත්ත්වයක් වෙනස් වෙනස් ස්වරූපයක් පස්සනවා කියන්නේ. අනුමකට දක්වන තුනේ තත්ත්වයේ මේ සඳහන් කරන තත්ත්වයේ මේක වෙනස් ස්වරූපයක්. කටකමින හැටට පස්සේ තවත් ස්වරූපයක් ගන්නවා මේක. මමත කියන්නේ අනිත් දෙයෙන් තවත් ස්වරූපයක්. ඒ බුදුරජාණන් තවත් ස්වරූපයක්. මේක විපල්ලාමය කියන්නේ අනිත් ස්වභාවයෙන් විපල්ලාමය. එතකොට මේ සමහරක් ආකාරයෙන්ම අනිත්‍ය ගණන් කරනවා මේ අනිත්‍ය කියන දෙපරණාමය ගැන මේ සූත්‍රයන්ම නාම දාන්න මුඛයල්ලම මම කියලා ගන්නවා නම් මම ඒක කරන්නේ නැහැ තමයි කියන අරමුණ ප්‍රතිපදකම් මම මෙලට සම් අනුගා ගන්නවා කියන තුන මම මේක තමයි වල ගොනු සම්මත ප්‍රෝග්‍රෑම් එකක් මේ නාම මේ කියන අහතම අපල කියාවුවත් තාම මොන පරිණාම රූපකට ප්‍රශ්න තියෙනවා මේකට ප්‍රශ්න තියෙනවා මේ නාම ප්‍රශ්න සමස්තයට කලින් වරක් සංසම සමේ රූපක ප්‍රඥා බිනු බිනු යන අපලක් සුතෝල බිනු බිනු යන මෙතන මම කියන්නට ආත්මයක් ගන්නට සුඛාන නේද නාම රූපතිය නාම රූපම කියන නාම රූපතිය නාම රූපම කියන කියන අවබෝධය තමයි කියන්නේ මේ අවබෝධය කරා මේ කියන අවබෝධය කරා දෙන්න මොකක්ද මේ සුතුන් දාන්නට නාම රූප කියන නාම රූප කියන කියන එක සතුටුයි. ඒකත් තමයි සත්‍යය. ඕකත් තියෙන ඕකත් නැතිව කියලා හිතන ඒක කිසිවක් තියෙනවා කියන්නේ. මේ මොකද කොහොමද මෙතන මෙන්න කියලා දෙන බංගක මොකද කියන ආදෝදේ මොකද මොන කයම පහනක් කියන්නේ කියන්නේ. සත්‍ය සමායත මෙතන යනකොට සාසනෙන්පත් සත්‍යන්නේ. මේ සංකප්පදා අනිත්‍ය අනාත්මය කියන අවබෝධයෙන් ඒකත් පරිදි දැක්ක කෙනෙකුට ආයෙත් නන්නකොට ඒකෙන් පයින්නේ. අපේ තියෙන කාර්ය සම්පූර්ණ කරනකොට තමයි මේක නිවැරදිව කටයුතු කරන්න ඕනේ. කොහොමද කියන තමයි අපේ අපේ ගානමනා කරේ මොකක්ද කියලා මොකද කියන්නේ. ඒකත් තමයි කරන්නේ තමයි සම්පූර්ණ දෙන්නේ මොනවද කියන්නේ සම්මත කරගන්නේ ඒක මම තමයි මම සාධ්‍ය කරන්නේ. මේ ආකාරයෙන් තමයි කොටස් කොටස් නෝ සුදු කබ්ලෝ කියන්නේ අදවසින් එකක් කරන්න බලන්න. ඒ සම්බන්ධව තමයි පහසුකම් තමයි අපිට සිදුලු කරන විතර දෙන්නේ. ඒලා ඒ විදිහට කටයුතු කරන ප්‍රේමය සරණ කෙනෙකුට දෙන්නේ. ඒක තමයි මම බලනවා. නැත්නම් මේ විදිහට ආහාර කියලා ධර්ම බලන්න කියන උදාහරණ බලන්න ඕනේ. ඒකට සංදේශයෙන් පස්සුවාකාර සංයෝගය ධර්මයෙන් පස්සුවාකාර සංයෝගය සංදේශයෙන් පස්සුවාකාර සංයෝගය කියලා කරද්දී අපි මේ හේතු මොනවාද ආදෝ සංයෝගයෙන් පස්සුවාකාර සංයෝගය මොනවාද කියන්නේ ඒක පිළිබඳව තමයි අපි කියන්නේ. කියනවා කියලා මම හිතනවා. ඒකෙන් තමයි තමයි කියන්නේ. ඒක නිසා තමයි කියන්නේ. ඒක මූලික ඒක සාමාන්‍ය සම්බන්ධ වෙන කීබලේ තියෙන ඒක ඒකත් ලකුණු කියන්නේ ඒ සම්බන්ධ ලකුණු කියන්නේ. ඒක තමයි කියනකොට එන්නේ ඒක නිසා අපිට බලන්න ඕන කොට තියෙන බාධා තමයි. අතිකාරී කියන කොටස ප්‍රතිපදාවේදී මේදී මේව තමයි විද්‍යාත්මකව මෙතන කරක් සම්මත වෙනවා ප්‍රකාශනයක සම්මත වෙන සත්‍යයකට පොබ්බලක දායකත්වයක් තියෙනවා. ඔබට පදවාය දෙන්නේ නැත්නම් සත්‍යසත්‍ය නැත්නම් මේක මනෝමය කෝණය සමග නිවන සම්බන්ධව පරිශීලනය කිරීම සඳහා පිළිදෙනවා. අනිත්‍යකේ යෝති මෙතෙන් පිළිවෙතේ පාදියති ඒනම් විසෙන්නේ දුකේ පාවකයන් පසුවේදී අනිත්‍යකේ යෝති මේවා තමයි නිස්සකේ හමුදා කටයුතු කරන සැලපහන් කාලය ඇවිල්ලා රටාව දුනා දුන මේ සංකප්පේ කියන්නේ ආයි මේ කියන්නේ මම කියන මොහොත සම්බලම් වල තවම මම මෙන්න කරන්නේ තමයි කරන්නේ මුලින්ම බලන්න තියෙනවා කිසිම එකක් මේක තමයි කොහොමද කියන්නේ බය සම්පූර්ණ කාර්යය මාගේ පිටුනේ. ඒක උඩට මේ අපත්තක් තමයි අල්ලන්නේ කියන්නේ මේ කම්බෙන්දලා කියන මේ වගේ ලෝකේ තියෙන මොනවාද තත්ත්වයේ කාර්යය කියලා. ඒ කියන්නේ මේ මෙතන කියන දෙකම මේ කියන අපේතන කියන කියන කොහොමද මේ මොනවා වෙන මොකක්ද මේ කියලා බලන්නට ඒක වෙනවා. ඉතින් අපේ ඉතින් දෙයක් නෝකෝ අල්ලන්නේ කියන්නේ. මේ අද්දුන සංකප්පකේ කියන්නේ ඒ සුත අපිනේ තියෙන තියෙන තියෙන සුතන වදේන මූල සම්මෙද්දේ ඒකනිසා ප්‍රසපාදයේ නිසා මොකකින් කියන්නේ පාදයේ පිටසක්කේ සෝපානන කරන්නේ ඒනම් ප්‍රොඩියුසර් දෙකක් මොනසම මොනම දෙකක් කායිකව පස්සේ බකාම් තක්ම මහල්සා කරන්නේ මේ ඉරියාපත සහ සම්බන්ධ සම්බන්ධ කටයුතු කරන්න කරන්නේ කියන එක උන්නේ දැක්ක. ඒක තමයි මම සාකච්ඡා කරන මේ කල්පනා කරන්නේ. මතක දක්වන සූත්‍රයේදී මේ පංචක දහමෙන් පස්සේ දක්වන විදිහට සද්දේ සමාපත්තියට සම්බන්ධ සද්දේ සද්දේ කියන කොටස කියන කාරණා. ඒකත් කොහොමද සාමාන්‍ය කටයුතු කරන්නේ කියලා. සිංහල දෙනක ඒ කරන ලදේ තමයි තමයි කරන්නේ කටයුතු කරන්නේ. මේ කියන්නේ කියලා බැලුවා. සම්බන්ධ වෙන කොටස් දැන් බැලුවා. සම්බන්ධ වෙන කොටස් විස්තර කරන අපේ මේ සත්‍යයන් සාන්තලෝ දෙකෙන් කියන වචන තුන. ඒ තමයි සම්බන්ධ වෙන මොනවා නදී මොනවද දෙන්නේ නැතුව කටයුතු කරනවා. ඒක උපරිම වැදගත් ඒක තමයි අපි ඉස්සරහට යොදවන්නේ දේ සාකච්ඡා ඒක තමයි සාකච්ඡා. සරලව බුදුහාම දේ සම්බන්ධයෙන් දෙනකොට කියනකොට කියනකත් මුදිතාවේදනා සම්බන්ධය ආදි වශයෙන් වේදනා සංවේ විපස්සාදී බන්නේ. අපි වෙනකොට තමයි කියලා ලකුණු සමතුලිත පන්පාතෙන් බාන දක්වන්නේ නැතිව තමයි කියනවා දක්වන්නේ. මේක තමයි එකක් තමයි මම කියන්න කරන කොට තමයි. ඒක තමයි සංවේදී සිිතේ තමයි මෙතන නැතිවෙන්නේ නැතිවෙන්නේ කියන එක බස්සෙන් ලක්ෂණ දේවා තමයි ඔබට කතා ඒකේ ඒ විදිහට සම්බන්ධය දෙන්නේ මොකද සත්‍යයට සම්බන්ධය තමයි කල්පනාට තියෙන්නේ. ඒක පස්සේ සත්‍යයට කටයුතු කරනවාදී අර ගමන් කරනකොට ස්ථිරවන්නේ ඉඳගන්නේ සුපගෙනනකොට දේවලමකට වෙනම වෙලාවම ගමන් කරනකොට කතා කරනවා කියන්නේ සත්‍යයට සම්බන්ධ වෙන කෙනෙක්. ඒක මුලින්ම ප්‍රකාශ කරපු කෙනෙක්.

අනිවාර්ය නාම රූප ධර්මයේ තියෙන තියෙන ආකාරය දැකියක් ආකාරයක් වෙන නිවන් මැදියට ආකාරයට සක්මන් කරන විස්තර කියන්නේ අපිට කරේ. ඒකම සම්පූර්ණ සම්බන්ධදී කියන කටයුතු කරනවා මොනවද මොනවද පාඩේ මෙලඹරට කරනවා. හත් කරන කියන හැම දෙයක්ම නිවන කරන්න කියන කෙනා කරලා බහක. ඒක දෙයක් ගැන මේ කියනවා තමයි පාන්නේ කියලා. ඒ වගේ තමයි තමයි නේද මොකක්ද කියන්නේ ඒ කියන්නේ ඉතිරිය බඳින්න ආවම ලාඩකන්නේ සර. ඒක දෙන්න කරන්නේ සීලේ දෙන්නේ නැත්නම් බහතුවක් වෙනවා කියන්නේ ආහාරයෙන් ඒ සමග බහතුවක් වෙනවා කියන්නේ මේ වෙනස් වෙනස් ස්වරූප සම්පන්න කාර්යයන්නේ මේ සතුන ක්‍රියාවන සාම ක්‍රියාවම කරන එක මේ සාම රූප ප්‍රතිසම්මන කියන සාම ඥාන ධර්මවල තියෙන සිත් සමස්තතාවය බතලතා ඒ සුපතන්නේ ඒකත් සම්මහයට මොනවාට බන්නේ නේදෝදියක් දක්වන්නට ඒ මොනවාට බන්නේ මහානත සාලකියරම් ප්‍රතිමේ මොන තරම් දක්වන්නේ කියන සංකල්පවලට පිටපත් මේකට කොහොමද ධර්ම කාරණේ ප්‍රතිසාරණය මේ විදිහට මේ ධර්ම කාරණේ අනාවශ්‍යක දක්වන මොන සායෝකිකයෙන් සුදුසු සම්මහයෙන් ආදේශ කරනවා තමයි කියන බාහිරින් බඳිනවා කියන්නේ සාරාකාරම නියම නියම පොඩි පොඩි හරි මේක බලන්න බැහැ මොකද සාකච්ඡා කරනවා මතින් දෙපාර්ශ්වය සම්බන්ධ සංකප්ප සංකප්ප සංකප්ප වේවා